අපි වෙනුවෙන් ධර්ම දේශනා කරන්න වැඩම කළේ ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගන්තුනේ අස්සජි ස්වාමින්ද්‍රයන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස කතමෝ පන භන්තේ ආනන්ද කාය සමාචාරෝ පාරම්භෝ සමලේ බ්‍රාහ්මනේ විඤ්ඤුහේති යෝකෝ මහරජ කාය සමාචාරෝ අකුසලෝ කතමෝ පන බන්තේ කාය සමාචාරෝ අකුසලෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ සාවජ්ජෝ කතමෝපන මන්තේ කාය සමාචාරෝ සාවජ්ජෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ සබ්භ්‍යාපජ්ජෝ කතමෝපන මන්තේ කාය සමාචාරෝ සබ්භ්‍යාපජ්ජෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ දුක්ඛ විපාකෝ කතමෝ බන භන්තේ කාය සමාචාරෝ දුක්ඛ විපාකෝ යෝ කෝ මහරජ කාය සමාචාරෝ අත්තව්‍යාබාධාය පි සංවත්තති පරව්‍යාබාධාය පි සංවත්තති උභයව්‍යාබාධාය පි සංවත්තති තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ ඒව රූපෝ කෝ මහරජ කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේ බාත්මනේ විඤ්ඤුරීති ඉන්වත් දූදරුවනේ තරුණ වැඩිහිටි පින්වත්නි පින්වතිනි අද මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ නරක වෙන් කර ගැනීම සඳහා බුදුදහමෙන් ලබා දීලා තියෙන උපදෙස් මොනවද කියලා පැහැදිලි කර ගැනීමට අපේ නිවේදක මහත්මයා සඳහන් කළා පාසල් දූ දරුවන්ගේ බුදුදහම පෙළපත් පෙළපොතෙන් මාතෘකා තෝරාගෙන මේ විශේෂ ධර්මදේශනා මාලාව පැවැත්වෙන බව. එතකොට හිතෙන්න පුළුවන් වැඩිහිටි පිරිසට එහෙමනම් මේ බණ දේශනා කරන්නේ ළමයින්ටයි අපට ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. හොඳ නරක තේරුම් ගන්නේ කොහොමද කියලා වටහා ගැනීම වැඩිහිටියන්ටත් උවමනා කරන දෙයක්. ඉතින් බුදු දහමෙන් බුදුරජාණන් වහන්සේ වේවා වෙනත් ශ්‍රාවකයන් වහන්සේලා වේවා ඒ පිළිබඳ යම් උපදේශයක් දීලා තියෙනවා නම් ඒක තේරුම් ගන්න එක වටිනවා. දැන් මට මතක විදිහට 6 වෙනි ශ්‍රේණියේ බුදුදහම ඉගෙන ගන්න දරුවන්ට මේක මාතෘකාවක් හැටියටම තියෙනවා. හොඳ නරක විනිශ්චය පිළිබඳ බෞද්ධ නිර්ණාය නැත්තම් මිලින්ද අඩු කියලා වෙන්න ඕන මාතෘකාව තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරමු හොඳ කියන්නේ මොනවද? නරක කියන්නේ මොනවද? ඇයි හොඳයි කියනවට හොඳයි කියන්නේ? නරකයි කියනවට නරකයි කියන්නේ ඇයි? ඒ විදිහට අපේ හිතෙන්ම ප්‍රශ්න කරගෙන උත්තර සොයාගෙන මේකට හොඳට මතක තියෙන පිළිතුරක් සපයා ගන්න. දැන් මම අද ධර්ම දේශනාවට මාතෘකාව ගත්තේ බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඩයක් නෙවෙයි. ආනන්ද ස්වාමින් වහන්සේ සහ කුසල් මහරජතුමා අතර ඇති වුණු සාකච්ඡාවක්. ආනන්ද හාමුදුරු කියන්නේ ඉතින් බුදුහාමුදුරුවන්ගේ ධර්ම භාණ්ඩාගාරිකනේ. කලානම් ඒක බුද්ධ වචනේම තමයි. අනිත් එක මෙබඳු දේ මෙබඳු දේශනා බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙනවා. එහෙම වුණා මේක බුද්ධ දේශනාවක්මයි. මේක හරි ලස්සන කතාවක් දරුවනි. එක දවසක් කොසල් රජුගේ ගමනක් යනවා. ඉසවත් නුවර. එතුමා දකිනවා ඈත හාමුදුරුවෝ නමක් වඩිනවා. යන්තම් වගේ හිතාගත්තා මේ වඩින්නේ ආනන්ද හාමුදුරුවෝ වෙන්න ඇති කියලා. තමන්ගේ ඇමතිවරයෙක්ගෙන් අහනවා අර ආනන්ද හාමුදුරුවෝද කියලා. ඒ ඇමතිවරයාත් උත්තරය දෙනයි ඒ ආනන්ද හාමුදුරුවෝ තමයි. ඊට පස්සේ වෙන පුජ්‍යලයක් යවනවා ආනන්ද හාමුදුරුවන්ට පණිවිඩයක්. මගේ වචනෙන් ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට වඳින්නකෝ. නිකම්ම කතා කරන්න කිව්වේ නෑ. මම වඳිනවා කියලා වඳින්නකෝ මං වෙනුවෙන්. වැඳලා ආරාධනාවක් කරන්න. ඔබ වහන්සේට හදිසි කටයුත්තක් නැත්නම් ටිකක් වැඩින්ද රජුරෝ කැමති ඔබ වහන්සේට පොඩ්ඩක් කතා කරන්න. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ළඟට මේ තැනත් ඇවිල්ලා කාරණේ කිව්වා වැඳලා ආනන්ද හාමුදුරුවෝ වැඩ හිටියා. රජ්ජුරුවෝ ටික දුරක් ඇතා පිටින්ම ගිහිල්ලා බැහැලා ආනන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේට හදිසියක් නැත්නම් අචරවේටි ගංගාව පැත්තට වඩිමුද? දැන් හිතේ මවා ගන්න උනලා මේ කතාන්දරේ. අචරවේටි ගංගාව පැත්තට වඩිමුද? ආනන්ද හාමුදුරුවෝ කැමැත්ත පළ කළා. උන්වහන්සේ කලින්ම වැඩමවලා ඒ අසල ගහක් මුල වැඩ හිටියා. කොසල් රජුත් ඇතා පිටින්ම ගිහිලා බැහැලා ආනන්දාමරුට වැඳලා අර ඇතාගේ පිටේ අතුරුන පළස එලලා ඒකේ වැඩින්ද කියලා ආරාධනා කරන ආනන්දාමරුන්ට. ආනන්දාමරුව දාරනවා නෑ මම දැන් මගේ ආසනේ වැඩ ඉන්න රජුරු කැමති විදිහට ඉන්න. ඉතින් රාජතුමා ආසනයක වාඩි වෙලා වෙන වෙන දේවල් කතා කළේ නෑ. Tamanට පොඩි ගැටලුවක් තිබුණා ඒ ගැටලුව ඉදිරිපත් කළා. මේ රටේ රජුරෝ හරි වටිනවා තමන්ට තියෙන ගැටලුවක් ඉදිරිපත් කළා ආනන්ද මහරහතන් වහන්සේට. ඒ වෙනකොට රහතන් වහන්සේ නෙවෙයි. නමුත් පිරුණම් පැව රහතන් වහන්සේ නමක් හැටියට නිසා අපි එහෙම කියමු ආනන්ද මහරහතන් වහන්සේට. මොකක්ද අහපු ප්‍රශ්නේ? ආනන්ද හාමුදුරුවනේ බුදුහාමුදුරෝ අනිත්‍යයේ දෝෂාරෝපණය ලක්වන දේවල් කරනවාද? අනිත් මහාන බමුණන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන දේවල් බුදුහාමුදුරුව කරනවාද කියලා අහුවා. ආනන්දහාර මොනවද උත්තරයක් දෙන්නේ නැද්ද? නෑ කියලා කියන්න ඇති කියලා නේද හිතෙන්නේ. ආනන්දහාමුදුරුව අදාළ මෙහිමයි. නොනැති මහාන බමුණන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන දේවල් බුදුහාමුදුරුව කරන්නේ නැහැ. එතකොට නැවත රජු වහනවා මහාන බමුණන්ගේ දෝෂාරෝපණය ලක් වෙන වාචික ක්‍රියා කරනවාද? ඒකටත් ආනන්ද හඳුරු උත්තර දෙනවා. නොනැති මහාන බමුණන්ගේ දෝෂාරෝපණය ලක් වෙන වාචික ක්‍රියා බුදුහාඳුරු කරන්නේ නැහැ. නැවතත් රජු වහනවා මහාන බමුණන්ගේ දෝෂාරෝපණය ලක් වෙන මානසික ක්‍රියා කරනවාද? ඒකට උත්තර දෙන්නේ නොනැති මහාන බමුණන්ගේ දෝෂාරෝපණ ලක්වන මානසික ක්‍රියා කරන්නේ නැහැ. දැන් මේක හොඳට තේරුණ රජුරවන්ට අහපු ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් නෙමෙයි දුන්නේ. ප්‍රශ්නෙත් හදාගෙන උත්තර දුන්නේ. ඒ නිසා එතුමා කියනවා ස්වාමීන් වහන්සේ පුදුමයි මට ප්‍රශ්නේ හරියට අහගන්නත් බැරි වුණා. ඔබ වහන්සේ මගේ ප්‍රශ්නේ වැරද්දක් හදලා නේ උත්තර දුන්නේ. ඇත්තනේ අනුවණය නම් බොහෝ දේ දෝෂාරෝපණය කරන්න පුළුවන් හිතන්නේ මතන්නේ නැතුව කර්ම තේරුම් ගන්න බැරි කමට දෝෂාරෝපණය කරන්න පුළුවන් ඕනම ක්‍රියාවකට වචනයකට සිතිවිල්ලකට. නමුත් නුවණැතිව එහෙම නෙවෙයි ඥානවන්තයෝ හොඳට හිතලා බලලා ඒ නුවණට ගලපලා බලලා මේ වැඩේ හොඳයි මේ වැඩේ නරකයි කියලා තේරුම් අරගෙන තමයි දෝෂාරෝපණයක් විවේචනයක් කරනවා නම් කරන්නේ. ඒ නිසා මේ නුවණ නැති අය කරන විවේචන ගණන් ගන්න ඕන නැහැ. නුවණැතියන් කරන විවේචන තමයි ගණන් ගත යුත්තේ. ඒ නිසා ඔබ වහන්සේගේ දේශනාවට මම හරිම පහදුනා මේ උත්තර දීමට මගේ ප්‍රශ්නයක් හදලා මේ උත්තර දුන්නේ කියලා කොසල් රජුරෝ කියන කාර්ද ආනන්ද හාමුදුරන්ට. හැබැයි එතනින් නැවතුනේ නැහැ. කොසල් රජුරෝ අහනවා මොනවද ආනන්ද හාමුදුරනේ ඔය නුවණැතියන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන ක්‍රියා කියලා කියන්නේ මොනවද? කතමෝපන භන්තේ ආනන්ද කාය සමාචාරෝ ඕපාරම්භෝහි. දැන් මේකට උන්වහන්සේ උත්තර දෙනවා යෝකෝ මහරජ කාය සමාචාරෝ අකුසරු. මහරජ යම් කායික ක්‍රියාවක් අකුසල් ගණයට වැටෙනවාද අකුසල පැත්තට වැටෙනවාද අන්න ඒක නුවණැති ශ්‍රමණයන්ගේ බ්‍රාහ්මණයන්ගේ උපහාසයට උපවාදයට දෝෂාරෝපණය ලක් වෙනවා. නැවත රජු වහන මොනවද අකුසල කියන්නේ එහෙම දෝෂාරෝපණය ලක් වෙන අකුසල කියන්නේ මොනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යෝකෝ මහරජ කාය සමාචාරෝ සාවජ්ජු වැරදි සහිත ක්‍රියා තමයි අකුසල කියලා කියන්නේ. නැවත රජු වහන මොනවද වැරදි සහිත ක්‍රියා කියලා කියන්නේ ආනන්දහතුරු උත්තර දෙනවා යෝකෝ මහරජ කාය සමාචාරෝ සබ්භ්‍යාපජ්ජෝ දූෂිත සිතිවිලින් යුක්ත ක්‍රියා දුෂ්ට ක්‍රියා තමයි වැරදි ක්‍රියා කියලා කියන්නේ නැවතත් රජු වහනවා මොනවද ස්වාමීනි ඒ දුෂ්ට ක්‍රියා අප්‍රසන්න ක්‍රියා කියලා කියන්නේ මොනවද ආනන්දහතුරු උත්තර දෙනවා යෝකෝ මහරජ කාය සමාචාරෝ දුක්ඛ විපාකෝ දුක් විපාක ගෙන දෙන ක්‍රියා තමයි මේ අප්‍රසන්න අමිහිරි දුෂ්ට ක්‍රියා කියලා කියන්නේ. නැවතත් රජුරවහන මොනවද මේ දුක් විපාක ක්‍රියා කියලා කියන්නේ? දෙන උත්තරේ තමයි යෝකෝ මහරජ කාය සමාචාරෝ අත්ත ව්‍යාබාධාති සංවත්තති පර ව්‍යාබාධායති සංවත්තති උභය ව්‍යාබාධායති සංවත්තති තස්ස අකුසල ධම්මා අභිවද්දಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ඒව රූපෝ කෝ මහරජ කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි දැන් අර මුලින් අහපු ප්‍රශ්නික නැවත මතක් කරගන්න රජුරු ඇහුවා බුදුහාමුදුරෝ අනිකුත් මහාන බමුණන්ගේ දෝෂාරෝපණ ලක්වන ක්‍රියා කරනවාද ආනන්දහතු උත්තර දෙනවා බුදුහාමුදුරෝ නුවණැති මහණ බමුණන්ගේ දෝෂාරෝපණයට ලක්වන ක්‍රියා කරන්නේ නැහැ. එතකොට අන මොනවද මේ නුවණැති මහණ බමුණන්ගේ දෝෂාරෝපණයට ලක්වන ක්‍රියා? අකුසල කියන උත්තරය ලැබෙනවා. මොනවද අකුසල කියන්නේ? වැරදි සහිත ක්‍රියා, සාවජ්‍ය ක්‍රියා. මොනවද සාවජ්‍ය ක්‍රියා කියන්නේ? සබ්භාපජ්‍ය ක්‍රියා. සබ්භාපජ්‍ය කියේ දුෂ්ට සිතින් කරන ඒවා එහෙම නැත්නම් අප්‍රසන්න ක්‍රියා. කජ්ජුරාණ මොනවද? සබ්භ්‍යාපජ්ජ ක්‍රියා. දුක් විපාක ලැබෙන ක්‍රියා. මොනවද දුක් විපාක ලැබෙන ක්‍රියා? එතෙන් පැහැදිලි කළා යම් ක්‍රියාවක් තමාගේ විපත පිණිස පවතිනවාද අත්ත්ව්‍යාබාධාය. තමාට බාධා පිණිස විපත පිණිස පවතිනවාද පරව්‍යාබාධාය සංවත්තති. අනිත් අනිත් අයගේ විපත දුක පිණිස පවතිනවාද? උභාව්‍යාබාධාය සංවත්තති. තමන්ගේ සහ අනුන්ගේ කියන දෙපිරිසේම විපත පිණිස පවතිනවාද? ඒබඳු ක්‍රියා කරන එක්කෙනාට අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. අකුසල් වැඩෙනවා. කුසල ධම්මා පරිහායන්ති. කුසල් පිරිනලා යනවා. අර වගේ ක්‍රියා කරන තැනැත්තාට අකුසල් වැඩෙනවා කුසල් පිරිනනවා එහෙම අකුසල් වැඩෙන කුසල් පිරිහින ක්‍රියා තමයි නුවණැති මහාන බමුණන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන්නේ කියලා ආනන්ද හාමුදුරුව පැහැදිලි කරලා දුන්නා කුසල මහරජතුමාට. දැන් මේ සාකච්ඡාව තුළ අපට පිළිතුරක් ලැබෙනවා හොඳ ක්‍රියා මොනවද නරක ක්‍රියා මොනවද කියන එක බුදුදහමෙන් වෙන් කරලා දෙන්නේ මොන පදනමක් මතද කියන එකට. එක උත්තරයක් තමයි නුවණැතියන්ගේ දෝෂාරෝපණයට ලක්වන ක්‍රියා නරකයි. නැවත මතක් කරගන්න. දැන් ඔය දරුවාතේ පොතක් එමෙ තියෙනවනම් මේවා ලියාගන්නත් පුළුවන්. එහෙම සූදානම් වෙන්න ඕන බණ අහනකොට. මොකද ඔක්කොම මතක තියාගන්නත් බෑනේ. ඒ නිසා සටහන් කරගන්නෙන් සූදානම් ඉන්නවා නම් සටහන් කරගන්නේ කොහොමද? අම්මලා තාත්තා වුණා දරුවන් ඒවට පොළඹවන්න ඕනේ එහෙම ලියාගන්න කියලා. Taman හරිය ලියාගෙන දරුවන්ට Taman ලියලා දෙනවට වැඩිය දරුවෝ ලියාගන්න එක තමයි හොඳ. දැන් එහෙම සූදානමක් තියෙනවනම් ලියන්නකෝ. එතකොට හොඳ ක්‍රියා වෙන්නේ නුවණැතියන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන්නේ නැති ක්‍රියා. වෙන පැත්තකට කියනවා නම් නුවණැතියන්ගේ ප්‍රශංසාවට පත් වෙන දේවල්. නුවණැතියන්ගේ කරුණ හොඳට තේරෙන අය. නරක ක්‍රියා මොනවාද? නුවණැතියන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන ක්‍රියා. දැන් මතක් කරලා බලන්නකෝ කරණීයමිත සූත්‍රය. කරණීයමිත සූත්‍රයේ තියෙනවානේ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම් කියලා. මේකනේ තියෙන්නේ. නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම්. කුද්දන් කියලා කියන්නේ බොහෝ දෙනෙක් තේරුම් වරදලාගෙන පුංචි දෙයක් කියලා. පුංචි දෙයක් නේ කුද්ද කියන්නේ වැරදි. නෝනතියන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන උපවාදයට ලක් වෙන කිසිම දෙයක් නොකළ යුතුයි. කිංචි කිසිවක් න සමාචරේ නොකළ යුතුයි. මොනවද නරක වැඩ? නුවණැතියන්ගේ දෝෂාරෝපණ ලක් වෙන ක්‍රියා. ඒ කරණීයමෙත්ත සූත්‍රයේ ඇත්තට මේ සූත්‍රේ නම මෙත්ත සූත්‍රය. පස්සේ තමයි මේකට මේ කරණීයමෙත සූත්‍ර කියලා නම වෙනස් කරලා තියෙන්නේ. ඒ සූත්‍රයනොත් එතකොට අපට උගන්වනවා නුවණැතියන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන ක්‍රියා වැඩ. එහෙමනම් ඒකෙන් අපි තේරුම් ගන්නවා අනිත් පැත්තට අප කළ යුත්තේ නුවණැතියන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන ක්‍රියා. විඤ්ඤුප්පසත්ත ක්‍රියා. විඤ්ඤු ගරහිත ක්‍රියා නෙවෙයි විඤ්ඤු පසත්ත. නුවණැතියන්ගේ ප්‍රශංසාවට භාජන ක්‍රියා. මේ දෙකෙන් උගන්වන තුරු හොඳයි කියලා කියන්නේ නුවණැතියන්ගේ ප්‍රශංසාවට භාජන වෙන දෝෂාරෝපණ ලක් නොවන ක්‍රියා නරකයි කියලා කියන්නේ නුවණැතියන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන ක්‍රියා. අනිත් පැත්තට මේ ආනන්ද ස්වාමින් වහන්සේ සහ කොසල් රජු අතර ඇති සාකච්ඡාවෙන් තව කාරණයක් වෙනවා. මේ සාකච්ඡාව කියන්නේ වාහිතික සූත්‍රය. මේ මම මුලින් කියපු සාකච්ඡාව ඇතුළත් වෙලා තියෙන්නේ වාහිතික සූත්‍රය. ওই වාහිතික සූත්‍රය කියන එකේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ කාණ්ඩ තුනක් තියෙනවා. එයින් දෙවෙනි කාණ්ඩය අරන් බලන්න පුළුවන් වාහිතික සූත්‍රය. ඒකෙදී සඳහන් කරනවා නරක කියන එකට තව වචන කීපයක්. අකුසල එතකොට හොඳ කියන එකට පාවිච්චි කරනවාද මේකේ අනිත් පැත්ත. මොකද්ද? කුසල. තව වචනයක් පාවිච්චි කරනවා සාවජ්‍ය. සාවජ්‍ය කියන්නේ නරක. එහෙනම් මේකේ අනිත් පැත්ත අනවජ්‍ය. ඉවරයි කියලා. ඊට වජ්‍ය නැත්නම් අනවජ්‍ය කියලා. හොඳ කියන වචනේ වෙනුවට අපට ගන්න පුළුවන් කුසල නරක අකුසල. හොඳ අනවජ්‍ය නරක සාවජ්ජ. තවත් වචනයක් තියෙනවා සබ්භ්‍යාපජ්ජ. සබ්භ්‍යාපජ්ජ කියන්නේ නරක. ඒකේ අනිත් පැත්ත අබ්භ්‍යාපජ්ජ. දුෂ්ට ක්‍රියා, දූෂිත ක්‍රියා සබ්භ්‍යාපජ්ජයි, දූෂිත නොවිච්ච ක්‍රියා අබ්භ්‍යාපජ්ජයි. ඒ ක්‍රියාවලේ ස්වභාවය තමයි ඒවෙන් ලැබෙන්නේ දුක් සහිත විපාක. සැප සහිත විපාක නෙවෙයි, සුඛ විපාක නෙවෙයි, දුක් විපාක. එහෙමනම් දුක් විපාක ලැබෙන ක්‍රියා නරකයි, සැප විපාක ලැබෙන ක්‍රියා හොඳයි. දුක් විපාක ලැබෙන ක්‍රියා නරකයි. සැප විපාක ලැබෙන ක්‍රියා හොඳයි. මොනවෙන්ද මේ දුක් විපාක ලැබෙන්නේ මොනවෙන්ද සැප විපාක ලැබෙන්නේ? යම් කිසි ක්‍රියාවක් තමන්ගේ විපත පිණිස තමන්ට දුක පිණිස පවතිනවද ඒක නරක ක්‍රියාවක් යම් ක්‍රියාවක් අනුන්ගේ විපත පිණිස දුක පිණිස පවතිනවාද නරක ක්‍රියාවක්. යම් ක්‍රියාවක් තමන්ගෙත් අනුන්ගෙත් කියන දෙපක්ෂයේම විපත පිණිස පවතිනවාද ඒක නරක ක්‍රියාවක්. නැවතත් හිතලා බලන්නකෝ. යම් ක්‍රියාවක් තමන්ට විපත පිණිස පවතිනවාද අනුන්ට විපත පිණිස පවතිනවාද තමන්ටත් අනුන්ටත් විපත පිණිස පවතිනවාද අත්ත්‍යබ්බාදායපි සංවත්තති පරව්‍යාබාධායතු සංවත්තති උභයව්‍යාබාධායතු සංවත්තති ඒ ක්‍රියාව නරකයි එහෙමනම් ඒකේ අනිත් පැත්ත මේව අත්තව්‍යාබාධායතු සංවත්තති න පරව්‍යාබාධායතු සංවත්තති න උභයව්‍යාබාධායතු සංවත්තති යම් ක්‍රියාවක් Tamanට විපත පිණිස දුක පිණිස පවතින්නේ නැද්ද අනුන්ට විපත පිණිස දුක පිණිස පවතින්නේ නැද්ද? Tamanටත් අනුන්ටත් විපත පිණිස දුක පිණිස පවතින්නේ නැද්ද? අන්න ඒ ක්‍රියාව හොඳයි. දැන් මේ දේශනාව ඊළඟට වචනය සම්බන්ධයෙන් කොහොමයි තියෙන්නේ? යම් වචනයකින් Tamanට විපතක් වෙනවද? ඒක නරක වචනයක්. අනුන්ට විපතක් වෙනවා නම් ඒකත් නරක වචනයක්. Tamanට සහ අනුන්ට දෙපිරිසටම විපතක් වෙනවා නම් ඒ වචනේ නරකයි. යම් මානසික ක්‍රියාවක් කියන්නේ හිතෙනුත් යම් යම් ක්‍රියා කරනවානේ ඊර්ෂ්‍යා කිරීම ආදී යම් මානසික ක්‍රියාවකින් Tamanට විපතක් වෙනවා නම් ඒක නරකයි අනුන්ට විපතක් වෙනවා නම් ඒක නරකයි Tamanටත් අනුන්ටත් දෙපක්ෂයටම විපතක් වෙනවා නම් ඒ මානසික ක්‍රියාව නරකයි දැන් මෙත් වඩනවා කියන එක මානසික ක්‍රියාවක් ඒක හොඳයි කියන්නේ ඇයි ඒකෙන් Tamanටත් විපතක් වෙන්නේ නැහැ සැපතක් වෙනවා අනුන්ට විපතක් වෙන්නේත් නැහැ සැපතක් වෙනවා Tamanටත් අනුන්ටත් දෙපක්ෂයටම විපතක් වෙන්නේ නැහැ සතතක් වෙනවා. ඒ නිසා ඒ මානසික ක්‍රියාව හොඳයි. දැන් මේ සඳහන් කළ සියලු කරුණු වලින් පැහැදිලි කරන්නේ තමාට සහ අනුන්ට විපතක් වෙන ක්‍රියා නරකයි සපතක් වෙන ක්‍රියා හොඳයි. දැන් මේ ආනන්ද හාමුදුරන්ගේ ප්‍රකාශයක් ඇසුරුනේ මම මේක සඳහන් කළේ. අපි ගනිමුකෝ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්. එක දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනවා රාහුල කොඩිහාඳුරු ඉන්න තැනට. රාහුල ආඳුරු ඉතින් බුදුහාඳුරුවන්ට ආසනයක් පනවලා පාසෝදන්ට තැන් එහෙම තැන්පත් කරලා ඒ ඔක්කොම මූලික කටයුතු කළා. ඒක හොඳ චාරිත්‍රයක්. ලොකු හාමුදුරුවෝ පඩිනකොට පොඩි හාමුදුරුවනමක් එහෙම කරනවා. වැඳලා පිළි අරගෙන පාසෝ සෝදා ගැනීමට තැන් පිළිගැන්වීම ආදී කරනවා. රාහුල හාමුදුරුවෝ ඒක කළා. දැන් බුදුහාඳුරුවෝ පාසෝදාගෙන ආසනේ වැඩ ඉඳලා ඒ පාසෝදපු පැන් කෙන්ඩියම අරගෙන පණක් දේශනා කරනවා රාහුල හාමුදුරන්ට. දැන් මට ඒකේ මුල කොටස මේ අද දේශනාවේ මාතෘකාවට අවශ්‍ය නැහැ. ඒ නිසා මම ඒ ටික කියන්නේ. එතෙන්දී බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරන්ගෙන් අහනවා රාහුල කැඩපතකින් තියෙන ප්‍රයෝජනේ මොකක්ද? කැඩපත කියන්නේ මේ දරුවෝ දන්නවනේ මූණ බලන කණ්ණාඩිය. කැටපත කියලා කියනවා කැඩපත කියලා කියනවා කණ්ණාඩිය කියලා කියනවා. ආදාස. පාලින් කියන්නේ ආදාස. ඉතින් ආදාසයෙන් කැඩපතකින් ඇති වැඩේ මොකද්ද? රාහුලහන්තර උත්තර දෙනවා ස්වාමීනි කැඩපතක් ප්‍රයෝජන වෙන්නේ තමා දෙස හැරී බැලීමට. අච්චවෙක්කනත්ත ප්‍රත්‍යවේක්ෂණයට. ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ හැරිලා බලනවා. දැන් දන්නවනේ කැඩපතක් ළඟට ගිහලා ওই දරුවෝ ඇඳුම්ෙම ඇඳලා බලන හැටි හරව හරව මූණ දිහා බලන හැටි කොණ්ඩේ දිහා බලන හැටි ඇඳුම් දිහා බලන හැටි මතක් වෙයිනේ. අන්න ඒ වැඩේ තමයි කැඩපතකින් ගන්න කියලා රාහුල හාමුදුරුවෝ ඒක බුදුහාමුදුරුවෝ දන්නවට නෙමෙයි මේ වෙන බණක් දේශනා කරන්න කැඩපත ගත්තා. බුදුහාමුදුරුවෝ දේශනාවට රාහුල අර තමන්ගේ ශරීරය දිහා කැඩපතින් හැරි හැරි බලන්න වගේ තමන් කරන කියන සිතන දේවල් ගැන නැවත නැවත නැවත නැවත හැරිලා බලන්න ඕන. අවස්ථා තුනකදී තමන් කරන කියන සිතන දේවල් දෙස අවස්ථා තුනකදී නැවත නැවත නැවත නැවත හැරිලා බලන්න. අවස්ථා තුන කිව්වෙ මොකද්ද? එකක් යම් කිසි ක්‍රියාවක් ආරම්භ කරන්නට පෙර. දෙවෙනි අවස්ථාව ඒ ක්‍රියාව කරන ගමන. තුන්වෙනි අවස්ථාව ඒ ක්‍රියාව කරලා අවසානයේ. ක්‍රියාව ආරම්භ කරන්නට පෙර ක්‍රියාව කරන ගමන් ක්‍රියාව කරලා අවසානයේ. කොහොමද බලන්නේ කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. අර කැඩපැතින් මූණ මේ ශරීරය හරවහර බලන්න වාගේ හරවන්නේ කොහොමද? මම මේ කරන්න යන ක්‍රියාව තව පටන් ගන්න නැහැ කරන්න යන ක්‍රියාව මට විපත පිණිස දුක පිණිස පවතීද අනුමාන කරන්න පුළුවන් මම මේ කරන්න යන ක්‍රියාව අනුන්ට විපත පිණිස දුක පිණිස පවතීද මම මේ කරන්න යන ක්‍රියාව මටත් අනුන්ටත් දෙපක්ෂයටම විපත පිණිස පවතී. ඔන්න හැරි හැරි බලන්න කිව්වේ එහෙමයි. මට විපතක් වෙයිද, අනුන්ට විපතක් වෙයිද, දෙපක්ෂයට විපතක් වෙයිද? නැවත නැවත එහාට මෙහාට ගලපලා කල්පනා කරලා හොඳට බලන්න. හිතෙන් තර්ක කරලා අනුමාන කරලා හොඳට බලන්න. එහෙම බලාගෙන යනකොට පේනවා නම් මේ ක්‍රියාවෙන් මට වෙන්නේ විපතක්, අනුන්ට වෙන්නේ විපතක්, දෙපක්ෂයට විපතක්. එහෙමනම් තීරණය කරන්න ඒක අකුසලයක්. ඒක කරන්න එපා. ඒක ආරම්භ කරන්න එපා. දැන් බලන්න බුදුහාරෝ රාගහඳුනට මඟ පෙන්වනවා ඔබ නොකල යුත්තේ අකුසල් අකුසල් කියන්නේ මොනවද නරක වැඩ නරක වැඩ කියන්නේ මොනවද තමාටත් අනුන්ටත් දෙපක්ෂයටම විපතක් නරකක් නපුරක් සිද්ධ වෙන ක්‍රියා වචන පිළිබඳවත් එහෙමයි කතා කරන්න පටන් ගන්නට ඉස්සෙල්ලා මම මේ කියන්න යන දේ මට විපත පිණිස පවතීද අනුන්ට විපත පිණිස පවතීද දෙපක්ෂයටම නරක නපුර උපත පිස පවතීද මානසික ක්‍රියාවක් අනුන්ට වෛර කරන්න හරි මෙත් වඩන්න හරි ඒ යන වෙලාව පටන් ගන්න පෙර මම මේ කරන්න යන ක්‍රියාව මටත් අනුන්ටත් විපත පිස පවතීද විපත පිස නොපවතීද දෙපැත්තටම එහෙම බලනකොට පේනවා නම් මේ වාචික ක්‍රියාව විපත පිසයි පවතින්නේ මේ මානසික ක්‍රියාව දුක පිණිස විපත පිණිස පවතින කියලා පේනවා නම් තීරණය කරන්න ඒක අකුසලයක් ඒක කරන්න එපා. පටන් ගන්න එපා. දැන් ඔන්න මේ පළවෙනි අවස්ථාව. මොකක් හරි හේතුවක් නිසා මේ ක්‍රියාව පටන් ගත්තා කියලා හිතමු. දැන් ක්‍රියාව කරගෙන යනවා. කරගෙන යන ගමන් නැවත කල්පනා කරන්ද මා මේ කරමින් සිටින ක්‍රියාව මට විපත පිණිස පවතීද? අනුන්ට විපත පිණිස පවතීද? දෙපක්ෂයටම විපත පිණිස පවතීද? එහෙම නැත්නම් විපත පිණිස නොපවතීද? පැහැදිලිව පේනවා නම් මේ කරමින් ඉන්න ක්‍රියාවන් වෙන්නේ මටත් විපතක් අනුන්ටත් විපතක් දෙපක්ෂයට විපතක් කියලා. කොහාම නවත්තන්ට ඒක අක්ෂලයක් විතර තීරණය කරන්න. ඒ කියන්නේ ඒක නරක වැඩක්. විපතින් පාඩ විපත පිණිස පවතින්නේ නැහැ කියලා පේනවා නම් ඒක හොඳ වැඩක්. කුසලයක් හැටියට නිගමනය කරන්න. ඒක කරන්න. දැන් මේ දෙවෙනි වෙලාව කරමින් සිටින වෙලාව. දැන් තුන්වෙනි අවස්ථාව ක්‍රියාව කරලා අවසානයි. දැන් වැඩේ කරලා ඉවරයි. වචනේ කියලා ඉවරයි. මෙත් වඩලා හෝ ඊර්ෂ්‍යා කරලා ඉවරයි. දැන් ඒ ගැන හිතලා ඇතිවෙන්නේ මොකද? නමුත් බුදුහාඳුර දේශනා කරනවා නැවත හැරිලා බලන්න තමන් කළ ක්‍රියාවෙන් වෙන්නේ තමන්ට විපතක්ද සපතක්ද? අනුන්ට විපතක්ද සපතක්ද? දෙපක්ෂයටම විපතක්ද සපතක්ද? පේනවා නම් ඉබඳු ක්‍රියා නැවත නොකරන්න පියවර ගන්න. ඉබඳු ක්‍රියා නැවත නොකරන්න පියවර ගන්න. ඒ ඒ පියවර අපිට ගන්න පුළුවන්නේ. වැඩේ කරලා අවසානයි වචනේ කියලා ඉවරයි කතාව කරලා ඉවරයි. නමුත් නැවතනම් මම මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියන්නේ නැහැ කියලා අදිස්ථාන කරගෙන ආයති සංවරයෙහි පිහිටන්න පුළුවන්. නැවත නොකරන මට්ටමට එන්න පුළුවන්. දැන් ඔය දේශනාව තියෙන්නේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රේ. මම අර ඉස්සෙල්ලා මාත්‍රිකාව ගත්ත පාඩේ තියෙනවා කියලා කිව්ව බාහිතික සූත්‍රේනේ. දැන් මේ රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කළ දේශනාව තුලක් වෙලා තියෙන අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය. ඔන්න දරුවන්ට මතක තියාගන්න පුළුවන් ඒ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කාණ්ඩේ. කාණ්ඩ තුනක් තියෙනවා කියලා මම කියන මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කාණ්ඩේ ওই සූත්‍ර දෙකම තියෙනවා. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය තියෙන්නේ ඒක අරගෙන බලන්න පුළුවන්. දැන් මේ දේශනාවෙන් පැහැදිලි වෙන මේ දේශනා දෙකෙන්ම පැහැදිලි වෙනවා යම්කිසි ක්‍රියාවක හොඳ නරක තීරණය කිරීමේදී අපි ඒ ක්‍රියාවල ප්‍රතිඵල පැත්ත බලන්න ඕන. ඒ කියන්නේ ඒකෙන් උදා වෙන කප්පය. යම් ක්‍රියාවකින් නරක ප්‍රතිඵලයක් ලැබෙනවාද හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවාද? නරක ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒක නරකයි. හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒක හොඳයි. ඒ ප්‍රතිඵල පැත්ත බලන එක. දැන් ඔයක ඔයිට සමාන දේශනාවක් කරලා තියෙන මතක් වෙනවද දන්නේ දරුවන්ට අපේ වැඩිහිටි පිරිසක තරුණයන්ට මතක් වෙන්න පුළුවන් නතං කම්මං කතං සාධු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුඛෝ රෝදං විපාකං පටිසේවති තව ගාතාවක් එතනම තියෙනවා පංච කම්මං කතං සාධු යං කତ୍වා නානුතප්පති යස්ස සතීතෝ සුමනෝ විපාකං පටිසේවති. මේ ධාතා දෙකම තියෙන්නේ ධම්මපදේ බාල වර්ගයේ. බාලයා නැත්තම් අනුවණයා ගැන කියවෙන කොටසක් තියෙනවා ධම්මපදේ වර්ගයක්. අන්න ඒ වර්ගවල ධාතා දෙකම තියෙන්නේ. තරුව ලියා ගන්නවා නම් සටහන් කරගෙන පස්සේ බලන්න පුළුවන්. මේ පළවෙනි ධාතාවේ මොකද්ද කියන්නේ? නැතං කම්මං කතං සාදු. ඒ ක්‍රියාව නොකරන නොකල එක හොඳයි. මොන ක්‍රියාවද? යම් කත්වා අනුතප්පති. යම් ක්‍රියාවක් කරලා පසුතැවෙන්න වෙනවා නම් අන්න ඒ ක්‍රියාව නොකරන එක හොඳයි. කවුරුටත් පැහැදිලි කරනවා යස්ස අස්සු මුකෝ රෝදාං විපාකං පටිසේති. අඬ අඬ හඳුළු පිරි දෙනිතින් යුක්තෝ විපාක විඳින්න වෙනවා නම් අන්න ඒබඳු ක්‍රියා නොකළ යුතුයි. කියන්නේ ඒවා නරකයි. මොනවද නරක? යම් ක්‍රියාවක් කරලා දුක් විපාක විඳින්න වෙනවා නම් අඬන්න වෙනවා නම් දුකටපත් වෙන්න වෙනවා නම් අන්න එහෙම ක්‍රියා නොකරන්න ඒවා හොඳ නැහැ. දෙවෙනි ධාතාවන් කියන්නේ මොකද? සංච කම්මං කතං සාදු. ඒ ක්‍රියාව කිරීම හොඳයි. සාධු කියන්නේ හොඳයි. ඒ ක්‍රියාව කිරීම හොඳයි. මොන ක්‍රියාවද? යං කත්වා නානුතප්පති. මුල් ධාතාවේගේ අනුතප්පති මේ ධාතාව කියන්නේ නානුතප්පති නෑ අනුතප්පති ඒ කියන්නේ පසුතැවෙන්නේ නැහැ යම් ක්‍රියාවක් කරලා පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැද්ද අන්න ඒ ක්‍රියාව කිරීම හොඳයි තවදුරටත් පැහැදිලි කරනවා යස්ස පතීතෝ සුමානෝ විපාකං පටිසේවති යම් ක්‍රියාවක විපාක විඳින්න ලැබෙනවාද අන්න ඒ ක්‍රියාව තමයි හොඳ පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැති බොහෝම ප්‍රසන්න සතුට හිතින් විපාක විඳින්න ලැබෙන ක්‍රියා තමයි කල යුත්තේ. ඒ කියන්නේ ඒවා හොඳයි. නරක ක්‍රියා එතකොට අඬන්න සිද්ධ වෙන, පසුතැවෙන්න සිද්ධ වෙන, දුක් විපාක විඳින්න සිද්ධ වෙන ක්‍රියා නරකයි. අඬන්න සිද්ධ වෙන්නේ නැති සතුට සහගත සිතින් විපාක විඳින්න ලැබෙන ක්‍රියා හොඳයි. දැන් ඊතනක් තියෙන ප්‍රතිඵලය පැත්තනේ. අම්බලක්ෂික රාහුල වාද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරන කියන දේවල් වල ප්‍රතිපත් ප්‍රතිඵල පැත්ත ගැන බලලා තීරණය කරන්න. හොඳ නරක. එතකොට මේ ගාථා දෙකෙන් පෙන්වන්නේ කරන කියන දේවල් වල ප්‍රතිඵල පැත්ත බලලා තීරණය කරන්න මේක හොඳ ක්‍රියාවක්ද නරක ක්‍රියාවක්ද කියලා. තවත් කාරණයක් කිව්වා එතකොට නුවණැතියන්ගේ ප්‍රශංසාවට භාජන වෙන දේවල් හොඳයි නුවණැතියන්ගේ නින්දාවට දෝෂාරෝපණයට ලබන දේවල් නරකයි කියලා. එතනින් නවත්තන්නේ මේ හොඳ නරක විනිශ්චය පිළිබඳ බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ පිරිසට මතක ඇති දේශනා කළා තියෙනවානේ ධම්මපදයේ මුලම ගාථා දෙක. මුලම ගාථා දෙක පටන් ගන්නෙ මනෝපුබ්බංගමා ධම්මා කියලානේ. පළවෙනි ගාථාවෙන් දේශනා කරනවා මම මේ ගාථාව කියන්න කාලේ ගන්නෙ නෑ. යම් කිසි දෙයක් කරනවාද කියනවාද දූෂිත හිතින්. පදුත්තේන මනස. දූෂිත වෙච්ච හිතෙන් කියන්නේ ලෝභ දෝෂ මෝහ නිසා කිලුට වෙච්ච හිතෙන් යම් ක්‍රියාවක් කරනවාද ඒ ක්‍රියාව නිසා තමා පසුපස දුක පැමිණෙනවා සසරටත් කොයි වගේද හරියට කරත්තේ වැන්ද ගුණාගේ පසුපස කරත්ත රෝදේ යනවා වගේ. තක්කංව වහතෝ පදං. කරත්තේ ඇදගෙන යන ගුණාගේ පසුපසෙන් පියවර පියවර පසුපසින් රෝදේ නුනවතම යනවා වගේ. දුක පැමිණෙනවා මොනවා කළ තැනක් අපසපස් වෙන්න දුෂ්ට හිතින් යම් කිසි වැඩ කළ යම් කිසි වචන කතා කළ තැනක් තමයි ඊළඟට ඊළඟ ගාථාවෙන් දේශනා කරන ප්‍රසන්නේන මනස ප්‍රසන්න හිතින් හොඳ හිතින් යම් කිසි ක්‍රියාවක් කරනවාද යම් වචනයක් කියනවාද කරෝතිවා භාසතිවා භාසතිවා කරෝතිවා කියනවාද කරනවාද ඒ ක්‍රියාවේ ප්‍රතිඵල වශයෙන් ඔහු පසුපස්සේ ගමන් කරනවා සැප විපාක හරියට තමා අත් නොහැර යන සෙවණැල්ල වගේ. උපමා දෙකත් හරිම ලස්සනයි. දුක හරියට අර කරත්තරෝදේ හඬ වගේ නැහින්නේ. මහා අමීරි හඬක් නේ කරත්තරෝදෙන් එන්නේ. සෙවණැල්ල කිසි බරක් නැහැනේ. කිසිම බරක් නැහැ. ඒ ඒ වගේ තමයි අප පසුපසෙන් සැප පැමිණෙන්නේ හොඳ හිතින් යමක් කළාම. එතකොට මේ ગાථා දෙක පදනම් කරගත්තාම අපට පේනවා හොඳ හිතින් කරන දේ හොඳයි නරක හිතින් කරන දේ නරකයි. හොඳ හිත් කියන්නේ මොනවද? අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල සම්බන්ධ වෙලා කරන ක්‍රියා. ඇලෙන් දේවල් වලට ඇලෙන්නේ නැති ගතියන අලෝභ කියන්නේ. අදෝස කියන්නේ හිත දූෂිත නොවෙච්ච, දුෂ්ට නොවෙච්ච, ව්‍යාපාදයේ තරහ වගේ දේවල් ඇති නොවෙච්ච තත්ත්වේනේ. අමෝහය කියන්නේ මුලා නොවෙච්ච ප්‍රඥා සම්පන්න තත්ත්වය. ඒ தත්ත්ව මුල් වුණා නම් ඒ මුලින් පටන් ගත්ත ක්‍රියා හොඳයි. ලෝභ දෝෂ මෝහ මුල් වෙලා කරන ක්‍රියා නරකයි. දැන් මේකෙන් අපිට මේ උගන්වන්නේ මොකද්ද? ප්‍රතිඵල පැත්ත ගැන විතරක් නෙවෙයි හොඳ නරක තීරණය කිරීමේදී චේතනාව දිහා බලන්න. චේතනාව දිහා බලන්න. හොඳ චේතනාවකින් කරන ක්‍රියා හොඳයි. නරක චේතනාවකින් කරන ක්‍රියා නරකයි. ඔන්න බුදුදහමේ පදනම. හොඳ ප්‍රතිඵල ලැබෙන ක්‍රියා හොඳයි. නරක ප්‍රතිඵල ලැබෙන ක්‍රියා නරකයි. ඒ වගේම හොඳ චේතනාවෙන් කරන ක්‍රියා හොඳයි, නරක චේතනාවෙන් කරන ක්‍රියා නරකයි. සමහරට ක්‍රියාව පේන්න පුළුවන් හොඳයි වගේ. දැන් කෙනෙකුට හොඳටම කුසගින්න වෙච්ච කෙනෙකුට කැමති ගානක් බෙදලා දෙනකොට හොඳට එයා දැක්ක ගමන්ම ආසාවටත් එක කනවා. හැබැයි කාලා ඉවරනකොට මැරෙනවා. ඒ කැමති ගාන දීලා තියෙන වස දාලා නම් මෙයා මැරෙන්න කියන චේතනාවෙන් දුන්නේ කෑම පිරාණක් දුන්නේ ඒක හොඳයි වගේ පේනවා. නමුත් අර දුන්න තැනටගේ චේතනාව මොකද්ද? මේ කෑම ගන්න තැනත්තා විනාශ වේවා කියලා. ඒක චේතනාව නරකයි. ඒ නිසා ක්‍රියාව දිහා බලලා විතරක් හොඳද නරකද කියලා තීරණය කරන්න බෑ. ඒ ක්‍රියාවට පදනම් වෙච්ච චේතනාවේ ස්වභාවය, ස්වરૂපය, හැටි, ගති බලන්න ඕනේ. හොඳ චේතනාවකින් නම් කලේ හොඳයි, නරක චේතනාවකින් කලේ නරකයි. දැන් ඔන්න ඔය පදනම් දෙකම තේරුම් ගන්න. එකක් තමයි ප්‍රතිඵල පැත්ත බලන එක. අනිත් එක චේතනාව දිහා බලන එක. චේතනාව කියලා කියන්නේ මුල. ලෝභ දෝෂ මෝහ. මුල් වෙලා නම් නරකයි. අලෝභ දෝෂ මෝහ මුල් වෙනා නම් හොඳයි. තවත් අපට මේ හොඳ නරක තීරණය කර ගැනීමේදී බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමක් ප්‍රයෝජනවත් වෙනවා. අධිපති ධර්ම තුනක් යම් යම් ක්‍රියාවන්ගෙන් වැළකීමේදී අනුගමනය කරන්න පුළුවන් අධිපති ධර්ම තුනක් ආධිපතේ ධම්ම කියලා අංගුත්තර නිකායේ දේශනා කරලා තියෙනවා. ඒ අධිපති ධර්ම තුන කියලා කියන්නේ එකක් අත්තාධිපති අනිත් එක ලෝකාධිපති අනිත් එක ධම්මාධිපති. දැන් මට මොනවා හරි ක්‍රියාවක් කරන්න ඕන. ඔබට මොනවා හරි ක්‍රියාවක් කරන්න හිතක් පහළ වුණොත් ඒ ක්‍රියාවට පෙර කල්පනා කරන මං වගේ කෙනෙකුට මේක ගැළපෙනවද කරන්න. මම රකින්න සීලයට මම දරන තනතුරට පැවිද්දෙක් නම් මගේ පැවිදි කමට අම්මා කෙනෙක් නම් මගේ මව් තනතුරට ඒ පිය කෙනෙක් නම් පිතෘත්වයට එහෙම ඒවට ගැළපෙනවද කියලා බලාගෙන බලාගෙන ගිහිල්ලා කල්පනා කරන පේනවා මේක මට නම් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මම මේක නොකළ යුතුයි. එතකොට එතෙන් කල්පනා කරන වෙන දෙයක් ගැන නෙවෙයි මං වගේ කෙනෙකුට මේක ගැළපෙන්නේ නැහැ. මගේ සීලයට ගැළපෙන්නේ මගේ தත්ත්වයට ගැළපෙන්නේ නැහැ. මනුෂ්‍ය මගේ මනුස්සකමට ගැළපෙන්නේ නැහැ. එහෙම වැළුවාම තමන් ගැන හිතලත් හොඳටම තීරණය කරන්න පුළුවන්. තමන්ගේ தත්ත්වයට නොගැලපෙන ක්‍රියා නරකයි. තමන්ගේ தත්ත්වයට ගැළපෙන ක්‍රියා හොඳයි. සමහර දේවල් තියෙනවා ලෝකේ සම්මත කරපු දේවල්. ලෝකයා බලාගෙන ඉන්නවා අපි කරන කියන දේවල් දැන්. ලෝකයා බලාගෙන ඉන්නවා. අපි එකිනෙක දිහා බලනකොට දහසක් අපි දිහා බලාගෙන ඉන්නවා. එහෙමනේ ස්වરૂපේ ලෝකේ අපි බලන්නේ එකිනෙක දිහා. අපි දිහා 10 දෙනෙක් 100ක් 1000ක් බලාගෙන ඉන්න පුළුවන්. ඒ අය අපේ ක්‍රියා මනිනවා. ඒ නිසා අපි නිතරම කල්පනා කරන්න ඕන ලෝක සම්මතයට ගැළපෙනවද? ලෝකේ යම් යම් දේවල් සම්මත කරගෙන තියෙනවා හොඳයි නරකයි කියලා. සමාජ සම්මත හොඳ සිරිත් තියෙනවා. ඒවට අදාළද? ඒවට ගැළපෙනවද? මම මේ කරන කියන දේ දෙවියෝ බලාගෙන ඉන්නවත් තියෙනවා. දෙවියෝ බලාගෙන ඉන්නත් පුළුවන්. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ. ඒ ඒ අය අනුමත කරන දෙයක්ද මේක? දැන් අර අපි මුලින් කියපේක විඤ්ඤු පසත්තද විඤ්ඤු ගරහිතද? එහෙම බලනකොට එතෙන්දී අධිපති වෙන්නේ මම නෙවෙයි ලෝකයා. ලෝකයාට තන දීලා සමාජයට තන දීලා සමාජ ධර්ම වලට තන දීලා මේ වැඩේ හොඳයි මේ වැඩේ නරකයි කියලා එතෙන්දි තීරණය කරනවා. අනෙත් එක තමයි ධම්මාධිපති. මේ ක්‍රියාව ධර්මයට එකඟද? ධර්මයෙන් පෙන්වලා දීලා තියෙනවද මේක හොඳයි කියලා හෝ නරකයි කියලා? හොඳට හොයලා බලලා තීරණය කරනවා මේක ධර්මයට එකඟ නැහැ. මම මේ කරන්න යන ක්‍රියාව. ධර්මානුකූල නැහැ. මම මේ කරන්න යන ක්‍රියාව ධර්මයේ පාටහැලි. ඒ නිසා මම මේක කරන්නේ නැහැ. මේ ක්‍රියාව ධර්මානුකූලයි ඒ නිසා මම මේක කරනවා මේක හොඳයි එතන තීරණය කළේ ධර්මය අධිපති කොට ධර්මය පදනම් කරගෙන. එතකොට තමන් ගැන හිතලා, සමාජය ගැන හිතලා, ධර්මය ගැන හිතලා හොඳ නරක තීරණය කරන පිළිවෙතකුත් මේ ඉගැන්වීම් තුල තියෙනවා. මේ වඩාම වඩාම ඕනම තැනකට ගැලපෙන මේ හොඳ නරක පිළිබඳ කතා කරන්නේ මිනිස්සුනේ ආගම් ભેදයක් නැතුව රට ભેදයක් නැතුව ඕනම සමාජයකට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ චේතනාවකින් කරන ක්‍රියා හොඳයි නරක චේතනාවකින් කරන ක්‍රියා නරකයි හොඳ දැහැමි ප්‍රතිඵල ලැබෙන ක්‍රියා හොඳයි දැහැමි ප්‍රතිඵල ලැබෙන අධාර්මික ප්‍රතිඵල ලැබෙන ක්‍රියා නරකයි ඒ පදනම ආගම් ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව රට ભેදයක් නැතුව ඕනම කෙනෙකුට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෙන්නලා තියෙන එහෙම මඟ පෙන්වීමක්. මොකද මෙන්න මේවා හොඳයි මේවා නරකයි කියලා ලැයිස්තුවක් දෙනවට වඩා අපටම තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ධර්මතා අනුව බැලුවොත් මේක නරකයි. දැන් හොරකම් කරන එක නරකයි කියලා අපි පිළිගන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු නිසාම නෙවෙයිනේ. ස්වාමින් වහන්සේලා කියාදෙන නිසාම නෙවෙයිනේ දරුවනේ. ඔබට පේන්න එපාය හොරකම් කරන එක හොඳ නැහැ කියලා. ඇයි හොඳ නැත්තේ? මම කැමතිද මට ආයිති දෙයක් තව කෙනෙක් පැහැර ගන්නවට? නෑනේ. ඔබ කැමති නෑ. අනිත් අයත් එහෙමයි. එබනම් මම අකමැති දෙයක් ඇයි මම තව කෙනෙකුගෙන් පැහැර ගන්නෙ? මම අකමැති නම් මගේ දේ පැහැර ගන්නවට මං ඇයි තව කෙනෙකුගේ දෙයක් පැහැර ගන්නෙ? ඒ නිසා මම මේ දේ කරන්නේ ජීවිතහානි කිරීමට කැමතිත් එහෙමයි. මගේ ජීවිතය හානි කරනවාට මම අකමැති නම් ඇයි මම තව කෙනෙකුගේ ජීවිතයක් හානි කරන්නේ? මම මැරෙන්න අකමැති වගේ නේද අනිත් අයත් මැරෙන්න අකමැතිනේ. ඒ නිසා මරණයක හොඳ නැහැ. එතකොට මේ මරණයක හොඳ නැහැ කියලා නිගමනය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මඟ පිළිගන්න අපි. උන්වහන්සේ දේශනා කරන නිසාම පිළිගන්නවා නෙවෙයි පොතේ තියෙන නිසාම පිළිගන්නවා. අපිම තීරණය කරනවා ඇත්තටම ජීවිත හානි කරන කෙනා හොඳ නැහැ. අනිත් අයට උදව් කරන එක හොඳයි. හොරකම් කරන එක නම් හොඳ නැහැ. අනිත් අයගේ දේවල් ආරක්ෂා කරලා දෙන එක නම් හොඳයි. තීරණය කරන්නේ අපි. මේක ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රයේදී. මොන තව සූත්‍රයක නමක් මම දැන් කිව්වා කාලාම සූත්‍රය. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි කාණ්ඩේ. කාණ්ඩ වශයෙන් කීපයක් තියෙන මුද්‍රණය කරලා පළවෙනි කාණ්ඩේ කාලාම සූත්‍රය තියෙනවා. හැබැයි කාලාම කියන නමින් නෑ අංකයක් තියෙන්නේ. මට මතක විදිහට 336 වෙනි පිටුව වෙන්න පුළුවන් ඒ කාණ්ඩේ. කාලාම සූත්‍රය තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ කාලාම කියන පිරිසකින් අහනවා ලෝභය ඔබට හිතෙන හැටියට හොඳයිද නරකයිද? ඒගොල්ලෝ උත්තර දෙනවා ස්වාමීනි ලෝභය නරකයි. ද්වේෂය නරකයි. මෝහය නරකයි. ඒ ලෝභය පදනම් කරගෙන ක්‍රියා හොඳයිද නරකයිද? ඒගොල්ලෝ උත්තර දෙන්නේ නරකයි ස්වාමීනි. තමන්ට විපත පිණිස පවතින අනුන්ට විපත පිණිස පවතින ජීවිත හානි කරන ලෝභය පදනම් කරගෙන දේශය පදනම් කරන ඒක නරකයි. ඒක මේවා වැරදි සහිතද වැරදි රහිතද උත්තර දෙනවා වැරදි සහිත වැරදි රහිතයි ප්‍රාණඝාතය ආදී. ඒවෙන් වැළකීම හොඳයි. මේ වගේ ක්‍රියාවන් විඤ්ඤු පසත්තද විඤ්ඤු ගරහිතද? නුවණැතියන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වෙච්ච ඒවාද භාජන වෙච්ච ඒවාද නුවණැතියන්ගේ දෝෂාරෝපණයට ලක්වෙච්ච දේවල්ද කියලා අහනවා. එතකොට කාලාමී උත්තර දෙනවා ස්වාමීනි මේවා නම් නුවණැතිව අනුමත කරන්න මේවට දොස් කියනවා. තීරණය කරන්න එතකොට ඒ අයමයි. කාලාම කියන්නේ පිරිස. ඒක පවුලක් කාලාම කියන්නේ. අර ගුණවර්ධන පවුල කිව්වා වගේ ඒ අය කියනවා බුදුහාමුදුරන්ගේ මඟ පින්නවනොත් ඒ අයම තීරණ කරන ලෝභය නරකයි ලෝභය පදනම් කරගෙන කියන කරන ක්‍රියාත් නරකයි ද්වේෂය මෝහය පදනම් කරගෙන කරන ක්‍රියාත් නරකයි ඒ වායෙන් ඇතිවන ප්‍රතිඵලත් නරකයි ඒ ප්‍රතිඵල ඒ ක්‍රියා නුවණැතිව අනුමත කරන්නේත් නැහැ නුවණැතිව ප්‍රශංසා කරන්නේ ඒ අයගේ නින්දාවට භාජනය වෙන්නේ කියලා එහෙමනම් ඒවා නරකයි දැන් උන්න මම හොඳ නරක තීරණය කරන මිනුම්දරු කීපයක් කියලා දුන්නා. ප්‍රධානම දේ මතක තියාගන්න චේතනාවේ ස්වરૂපය දිහා බලලා තීරණය කරනවා හොඳද නරකද කියලා. ප්‍රතිඵලවල ස්වરૂපය දිහා බලලා තීරණය කරනවා හොඳද නරකද කියලා. නුවණැති අංගේ ප්‍රශංසාවට භාජන වෙන දේවල් හොඳයි, නින්දාවට භාජන දේවල් නරකයි. ඒ තමා බුදුරජාණන් වහන්සේගේ දහම අනුව හොඳ නරක තීරණය කර ගැනීමට අපට කරන මඟ පෙන්වීම දැන් මීට වැඩි අපට කාලය ගන්න ඉඩක් නැහැ. අද මේ ධර්ම දේශනාව දරුවන් වෙනුවෙන් පවත්වන්න දායක වෙච්ච විශාල පිරිසක් ඉන්නස්ත වේවා. මියගේ අයට පරලෝ සපත සැලසේවා. නිවන් සුවයෙන් සැනසීමට ශක්තිය ධෛර්යය මේ පින හේතු වාසනා වේවා. ජීවත් වෙන ඥාතීන්ට ඒ දරුවන්ට තෙරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ පිර ලැබේවා කියලා කවුරුත් සාදුකාරයෙන් පින් අනුමෝදන් වෙන්න. සම්මාදිට්ඨිකා දේවා ඥාති පේතා ච දුක්ඛිතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පප්පුන්තු විපුලං සුඛං දේවෝ අස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච තීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ හොඳ කරන්නත් නරක නොකර ඉන්නත් එහෙම කළ යුත්තේ ඇයි කියන එකත් මනවින් බුද්ධ දේශනාව සමග ගලපා අපට කරුණාවෙන් දේශනා කළේ ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගන්තුනේ අස්සජී ස්වාමින්ද්‍රයන් වහන්සේ. ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.